බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා සිතාගෙන ඒ භාග්‍යවත් වූ අර්ථවත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියන අදහස් පෙරතු කරගෙනම নমස්කාර පාඨය කියන්නේ. ඒ වගේම මම සංසාර දුකින් එතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ සරණ යමි බුදුරජාණන් වහන්සේ පිහිට කොට ගනිමි කියන අදහස ඇතුවම බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කියන්නට ඕනේ. ඒ වගේමයි සසර දුකින් එතර වීම සඳහා ධම්මයේ රත්නය මම විහිද කර ගන්නවා සරණ යනවා සංඝ රත්නය පිහිද කර ගන්නවා සරණ යනවා කියන අදහස පෙරටු කරගෙනමයි ඒ ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී පද කියන්නට ඕනේ. දෙවෙනුවත් සෙවෙනුවත් දෙලෙසින් කියන්නේ ဒုတိ යම් දෙකක් යම් කියලා. ඊට අමතරව ආනාපාත ආදී වශයෙන් මේ ශික්ෂාපද සමාදන් වෙනකොට සමාටම තමා ප්‍රතිඥාවක් කරගන්නට ඕන. අද පටන් මේ මොහොතේ පටන් මම සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මරන්නට අනුබල දෙන්නේ නැහැ. අන් කිසිවෙකුටවත් සතුන් මරවන්නේත් නැහැ කියලා. නිකම් බොරුවට පානාතිපාතා වේරමණී ශික්ෂාපදං සමාදියාම කියලා ශික්ෂාපදේ කියන නෙවෙයි. මේ විදිහට සමාටම තමා විසින්ම ප්‍රතිඥාවක් කර ගැනීමයි අවශ්‍ය වන්නේ. මම අද පටන් සොරකම් කරන්නේ සොරකම් කරන අයට අනුබල දෙන්නේ නැහැ. අන් අය ලවා සොරකම් කරවන්නේ නැහැ. ඒ වගේම මම කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. අන් අය ලවා කාමයේ වර්ධව හසුරවන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන අයට මම අවම ආ හැසිරෙන අයට අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම මම බොරු කියන්නේ අද පටන්ම බොරු කියන අයට අනුබල දෙන්නේ අන් අය ලවා බොරු කියවන්නේ මම අද පටන් කාමයේ බොන්නේ බොන අයට අනුබල දෙන්නේ නැහැ. අන් අය ලවා අහමෙර පෝවන්නේ නැහැ. මේ විදිහට සමාතම තමා ප්‍රතිඥාවක් ඇති කරගනිමින් ශික්ෂාපද සමාදන් වන්නට ඕන. සරණාගමනේ සිදු කරන්නට ඕනේ. নমස්කාර පාඨය කියන්නට ඕන. ඒ <coughs> මෙන්න මේ විදිහට පන්සල් සමාදන් වෙලා ඉතිපිසෝ ස්වාක්ඛා විසිසෝ භගවා අරහන් ආදී ගාථා ස්වාක්ඛාත ආදී ගාථා සුපටිපන්න ආදී ගාථා තේරුම් ඇතුව කොටකින් හෝ ඉගෙනගෙන නැත්නම් දන්නා කෙනෙකුෙන් ඕක අහලා තේරුම් ඇතුවම ඒ ಗುಣ සිහිපත් කරලා තෙරුවන් নমස්කාර කරන්නට ඕන. ඒ තෙරුවන් নমස්කාර කරලා ඉවරලා ඊට පස්සේ තෙරුවන්ගෙන් බුද්ධ රත්නයෙන් ධම්ම රත්නයෙන් සංඝ රත්නයෙන් සමාව ගන්නවා. අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මාගේ කය සිත වචන යන තුන්දෙනින් මා දැනුවත් හෝ නොදැනුවත් හෝ සීලෝම බුදුරජාණන් වහන්සේලාට යම් වරදක් සිදු වියත්නම් ඒ සීලෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාම අයදිමි මට සමාවන සීක්වා කියලා සමාව ගන්නට ඕනේ ධම්ම රත්නියනුත් එදෙසින්ම සමාව ගන්නවා අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා දැනුවත් හෝ නොදැනුවත් මාගේ කාය සිත වචන යන තුන්දරින් යම් වරදක් ධම්ම රත්නියට සිදුවේ නම් ඒ සියලුම වැරදි වලට ධම්ම රත්නියම සමාව අයදි මේ සමාව අයදි මේ සමාව අයදි මේ මට සමාවනසේක්වා කියලා සමාව ගන්නවා ඊළඟට සංඝරත්නයම අතීත සංසාරයේ ප්‍රණම්මී මොහොත දක්වාම ආකාගේ කය සිත වචන යන තුන්දරින් මා දැනුවත් වූ නන්දනවතයන් වර්ධ සංඝරත්නයට සිදු වුණා නම් ඒ සංඝරත්නයෙන්ද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි සංඝරත්නයේද මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවන සේක්වා කියලා සමාව ගන්නට ඕනේ. මේ දාමතරව පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සමාව ගැනීම සුදුසුයි. ඒ වගේම නිවන් දුක කාට හරි ඊයේකෝ ප්‍රේතිකෝ කාට හරි යම් වරදක් අපි දැනුවත් හෝ නැදුනත් සිදු වුණා නම් ඒ සියලුම ආර්යයන් වහන්සේලාට සිදු වැරදි නිරුදකන් ඒ ආර්යයන්ගෙන සමාව ගැනීම ඉතාමත්ම සුදුසුයි ඒ කළ යුතු වෙනවා මාගේ කාසිත වචනේ යන තුන්දරින් නිවන් දුට කවරකට හෝ යම් වරදක් සිදු වුණා නම් මා දැනුවත් හෝ නැදුනත් සිදු ඒ සියලු වැරදිවලට ඒ ආර්ය උතුමාණන් ලාංගේ මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේ කෝ කියලා සමාව ගන්නට ඕනේ ඊට පස්ව මේ බුද්ධානුස්සති මෛත්‍රිය අසුබ මරණ කියන භාවනා හතරයි කරන්නේ. බුද්ධානුස්සති භාවනා කරන්නේ ඊටාම ප්‍රබල ගැඹුරු භාවනා ක්‍රමය. මේ පූර්ව කොට සිදු පිළිමිලියද වශයෙන් අර තේරුමක් ඇතුව ඉතිපිසෝ ගාථාව හරි සත්‍යඥානා කිරීම සුදුසුයි. මෙහෙම කරනවා නම් ඒක බොහොම හොඳයි. සෝ භගවා ඉති අරහං සතෝ භගවායිති තී සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති තී විඤ්ඤා සරණ සම්පන්නෝ සෝ භගවායිති තී සුගත සෝ භගවානිත්‍ති ලෝකවිතු සෝ භගවානිත්‍ති අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සෝ භගවානිත්‍ති සංඛා සානං සෝ භගවායිති බුද්ධෝ සෝ භගවා ඉති භගවා නී ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි බෝධ කරවූ ධම්මයන් ඒවා මාගේ භාවනාවෙන් සාන්තක ප්‍රතිඵල අද අදම ලබා ගැනීමට හැකියාව සම්දේවා දැන් මෛත්‍රී භාවනාවයි ඉතා කෙටියෙන් මෛත්‍රී භාවනාව කරන්නේ පොළොතපොත් සිදු කරන විට. තමන්ට අවංකවම අධිෂ්ඨානයක් කරගන්නට ඕනේ තමා විසින්ම අද මුළු දවස පුරාම කවරකෝ කවර වරදක් මාට කළත් මට ගැසුවත් මට බැන්නත් මගේ කෑලි කෑලි කැපුවත් මා මැරුවත් ඒ කිසිම සත්‍යයකට අද දවස පුරාම පයින් වරදක් කරන්නෙත් නෑ සිතින් වරදක් කරන්නෙත් නෑ මනසින් වරදක් කරන්නේ නැහැ. මම කිසිසේත්ම අද දවස පුරාම තරහවන්නේ නැහැ, තරහවන්නේ නැහැ, තරහවන්නේ නැහැ. මට යම් තාක් වැඩි යම් පුද්ගලයෝ සිදු කරලා ඇතනම් ඒ සියලුම පුද්ගලයන්ට ඒ වැරදි කරවන්නට මම සමාව දෙනවා සමාව දෙනවා සමාව දෙනවා මගේ යම් වැරදි සිදු කරනම් ඒ සියලුම වැරදි වලටත් මම ඒ වැරදි සිදු කළ පුද්ගලයන්ගෙන් සමාව අයදිනවා සමාව අයදිනවා සමාව අයදිනවා මෙසේ සමාධි ප්‍රතිඥාවක් කරගෙන මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මාසේන මාගේ හිතවත් සියලු සත්වයෝද الأرحام بالواس الحمد ما الأرحام بالواس الحمد ما الأرحام بالواس الحمد ما මාසේම මානෙත් නැද අත් සියලු සත්වයෝ අරහනු විත්වා සුල්පත්වෙත්වා කරහනු ඉත්වා සුල්පත්වෙත්වා කරහනු ඉත්වා සුල්පත්වෙත්වා මාසේම මාගේ වෛවී සංවයෝද තරහානු වෙත්මා සුවපත් වෙත්මා තරහානු වෙත්මා සුවපත් වෙත්මා තරහානු වෙත්මා සුවපත් වෙත්මා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්මා සුසත් වෙත්වා සුසත් වෙත්වා දැන් පිළිපොල් භාවනාව විනාඩි කිහිපයක් කරන්නට ඕන. තමාගේ ශරීරයේ පිළිකුල් කොටස් තමාට වැටහෙන පිළිකුල් කොටස් ඒ වලින් ශරීරයේ තිබී ඇති ආකාරය සිහිපත් කරන්නට ඕන. මේ වාක්‍ය කියනකොට තමාගේ ශරීරයේ කෙස් ඇති කියනොත් තමාගේ ශරීරයේ හිස මුදුනේ කෙස් ඇති ආකාරයෙන් බලන්නට ඕනේ. අත්ථී නසුඤ්ඤකායේ කේසා මින් ශරීරයේ කෙස්නම් වූ ඉලිකුල් පුනස කොට සංගත අන්තේ මාසුඤ්ඤ කායේ ලෝමා නිම ශරීරයේ ලොම් නම් හෝ කුණස කොටසක් නැත අන්තේ මසන්නෙන් කායේ නඛා නිම ශරීරයේ වියනම් වූ උනත කොටසක් නැත අත්තේ එනස්මින් කායේ දන්තා නිම ශරීරයේ දත්නම් වූ උනත කොටසක් නැත අන්තේ එනස්මින් කායේ සචෝ මින ශරීරේ සමනම් වූ කුණස කුටසක් ඇත මින ශරීරේ අසෝතිනම් වූ කුණස කුටසක් ඇත වමනය නම් වූ කුණස කුටසක් ඇත මුන්තානම් හෝ කුණස කොට සම්මත හිතනම් හෝ සෙනනම් හෝ තහාරියනම් හෝ කෙලනම් හෝ සොතුනම් හෝ අබ කඳුළු නම් ඕ කුණස කොටක් ඇත මෙම ශරීරය ඉන කීපයම් සෝනා පරින්ත නොකලේනම් මෙයින් පිටවන්නාවෝ අසෝචි මුන්තාදී කුණස කොටසුන් නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්පිය දෙයක් බවට පන්වන්නේය මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුස්සති භාවනාව තමා මරණයට පස්සේ සමාගයේ මලසුද තමා ඉදිරියේ දැන් ඇති ඇති සිහිපත් කර ගන්නට ඕන. මම සමාගයේ මලමිනේ තමා ඉදිරියේ දැන් ඔය කියන මිනී කියක් නැත. මින ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදාහෝසුන්ගානත්යත යන්නාසේ උපන්නා වූ මේ ජීවිතය සනයම් සනයම් පාසම දවසම් දවසම් පාසම සතියෙන් සතියෙන් මසින් මසම වසරින් වසරම මරණය කරා යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයට පත් විය මේ ජීවිතයද ඒකාන්තයෙන් මරණයට පත් වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණයෙන් සතු සියලු දේපලද මාගේ නෑද හිතමින් සාදීන්ද මත අතහැර දැමීමට සිදුවන්නේය මා ඇලුම් කරන මේ ශරීරයද පසකින් සබා මත යෑමට සිදුවන්නේ මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියමියයි එන් කලින් ජීවාසී භාවනාවේ නිරත වන්නේ